ගහගෙන යන ස්වභාවයකට ජීවිතේ ජීවත් කරවන්න වෙනවා. ඉතින් ඒකින්ද ඇත්ත අවබෝධ කරගෙන නිදහසේ ජීවත් විය හැකිව තියෙන අපි ඒ ඇත්ත අවබෝධ කරන මාර්ගය දිහා ගැඹුරු බැල්මක් හෙලන්න ඕනේ. ඒ සඳහා වූ ධර්මදේශනා මාලාවයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. ඉතින් අපි බොහෝ දේවල් සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ මේ දින ටික අපි යොදා ගන්න කල්පනා කරේ මේ දවස්වල නාම රූප පරිච්ඡේදය ගැන සාකච්ඡා කර කර ඉන්න වෙලාවේ නමුත් පසුගිය දිනවල සාකච්ඡා කරන්න යෙදුන නොයෙකුත් භාවනාවල් පිළිබඳ අපෙන් විමසපු යම් යම් ගැටලු ප්‍රායෝගිකව කරගෙන යද්දී ඇතිවෙච්ච ගැටලු ඇතිවෙච්ච තැන්වල ඒ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. නමුත් ඒවා ඉදිරියේදීත් සැරෙන් සැරේ සිද්ධ වෙනවා. අපි ඒ හැම ගැටලුවක්ම නෙවෙයි පොදුවේ ඒ ගැටලු පිළිබඳ සාකච්ඡා කරනවා. ඉදිරියටත් දේශනා කරන ධර්ම දේශනාවල තියෙන තේරුම් ගන්න බැරි ගැටලු තියෙන ඒවා බෞද්ධ නාලිකාව වෙත යොමු කිරීමෙන් නිවන් මඟ කියන නමින් මේ අත්තන්ට ඒ වාගේන් පොදු කතා කළ යුතු ගැටලු සාකච්ඡා කරන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අපි දැනට බොහෝ කාලයක් අරගෙන සාකච්ඡා කර දින මං හිතන්නේ 5ක් 6ක් විතර වගේ කාලයක් අරගෙන සාකච්ඡා කරා ආනාපාන සති භාවනාවේ මුල් කොටස පිළිබඳව වැඩිපුර සාකච්ඡාවක් කරා. දැන් මේ පිළිබඳව ප්‍රායෝගිකව භාවිතා කරන්නන්ට මේ වෙනකොට යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් අන්න ඒවා පිළිබඳව අපිට පුළුවන්කම තියෙනවා සාධාරණ විග්‍රහයක් ඇති කර ගැනීම සඳහා ආනාපාන සති භාවනාවේ බොහෝ විමසන අය ඒක සාකච්ඡා කරන අය අපෙන් විමසන කාරණාවක් තමයි පිම්බීම හැකිලීම් ක්‍රමය පිම්බීමෙන් හැකිලීමෙන් ආනාපාන සතිය කරන ක්‍රමවේදය වැරදිද නිවැරදිද අපි දේශනා කරපු ක්‍රමයට වැඩිය වෙනස් මේක බැහැර කළ යුත්තක්ද කියලා. පින්වත්නි කුමන හෝ ආකාරයකින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා නම් ඒ චිත්ත ඒකාග්‍රතාවය ශරීරයේ කොටසක් කෙරෙහි යොදාගෙන ඇති කරගන්නවා නම් ඒ ඇතිකරගත්ත චිත්ත ඒකාග්‍රතාවය භාවිතා කරලා තමන්ගේ කය විදර්ශනා කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපිට ඕන අපේ නාම රූප પરම්පරාව පිළිබඳව එකඟ වෙච්ච හිතක්. ඔක්කොම දන්නවා මම බොහෝ මේ දවස්වල සාකච්ඡා කරා බොහෝ වාරයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන්නේ කොහෙද? අපේ තුල. අපි කියන්නේ කවුද? එක්ක මේ ශරීරයට කියන්න ඕනේ මම කියලා. එක්ක මේ ශරීරයේ හටගන්න වේදනාවට කියන්න ඕනේ. නැත්නම් මේ ශරීරයේ හටගන්න සංඥාවල් වලට කියන්න ඕනේ. නැත්නම් මේ මගේ තුල උපදින ආදරය ආදී සංස්කාරයන්ට කියන්න ඕනේ. එහෙම නැත්නම් පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම ආදී වශයෙන් තියෙන දැනීම් වලට, ඒ කියන්නේ මේ විඥාණයට කියන්න ඕනේ. එතකොට ඔන්න ඔය පහ හරියට මොනවද මේ peeli පහක් වගේ. පෝලිම් පහක්. ගලාගෙන යන පෝලිම් පහක්. බලන්න. කය හැම වෙලෙම බිදි බිදි බිදි බිදි නැවත හැදෙනවා. ඒක නිකන් නේද? අද තිබ්බ විදිහට නෙවෙයි. හෙට තව චුට්ටකින් ආය වෙනස් තරහ ගියාම එහෙන් වෙනස්. නේද හොඳින් ඉන්නකොට එක විදිහක් තරහා ගියාම එක විදිහක් එතකොට කලකිරුණාම එක විදිහක් නේද පේනවනේ මූණු එහෙම ඉක්මනට වෙනස් වෙන හැටි නේද හොඳට තියෙන මූණ කොරහක් වගේ මෙහෙන් එක වෙලාවකට නේද එක වෙලාවකට ඇසුත් එක්ක රතු වෙලා මූණත් එක්ක රතු වෙලා දත් පූට් වෙලා නේද යසෙක් වගේ යසෙනියක් වගේ ඉන්න වෙලාවකට පෙනුමෙන්ම කියනවද නැද්ද අපි කියනවද නැද්ද ආ අද මොකද නිකන් නිකන් එපා වෙලා වගේ මොකද නිකන් අප්සෙට් එකේ වගේ මොකද කියලා කියනවා නේද ඒ මොකද හිත දැකලාද කියන්නේ හිත දැකලාද කියන්නේ නෑ කොහෙ දැකලාද මූණ දැකලා එහෙනම් මූණ වෙනස් වෙලා එහෙනම් මේ කය නිබඳව හිතින්ද වෙනස් වෙනවා. මෙහෙම මෙහෙම වෙනස් වීම සහිතව තියෙන කයක්. හැම මොහොතකම ඇති වෙන ඇති වෙලා නැති වෙලා යන වේදනාවල් ඇති වෙලා නැති වෙලා හැම මොහොතකම තියෙන වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. මෙන්න මේ peeli පහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තමයි කවදා හරි අත්දකින්න ඕනේ. ඒක භාවිතයට ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන විදිහ ගැන අපි හිත යොමු කරගෙන ඉන්න ඕනේ. දැන් හිත යොමු කරන්න කිව්වහම මොකද වෙන්නේ? මම හැමදාම කියනවනේ. හිත යොමු කරන්න කියලා මම දැන් කියනවා. හා එකට හිත යොමු කරන්නකෝ. හිතේ හිතේ ඇතිවන ධර්ම ධර්මයන්ට. හිතේ මෙන්න මේ සිතුවිල්ල ඇති වෙනවා, මේක ඇති වෙනවා, මේක ඇති වෙනවා කියලා හිත යොමු කරන්න කිව්වහම ඊර්ෂ්‍යාව ඇති වුණොත් ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. ඒ පාර අර කමතක වෙනවා. ක්‍රෝධය ඇති වුණොත් ක්‍රෝධයෙන් ඉන්නවා. වෛරය ඇති වුණොත් වෛරයෙන් ඉන්නවා. රාගය ඇති වුණොත් රාගයෙන් ඉන්නවා. එහෙම මිසක් ඒව ඇති වෙනවා කියලා ඔක්කොත් දන්නේ නැහැ. ඒ මොකද අපිට එහෙම හයියක්, ශක්තියක් තාම නැති හින්දා. එහෙම නේද? ආන්ගේ ශක්තිය හදාගන්න තමයි අපි මේ ඉස්සෙල්ලාම උත්සාහ කරේ. ඉතින් මොනයම් ක්‍රමයකින් හෝ චිත්ත ඒකාග්‍රතාවයක් යම්කිසි කෙනෙක් ඇති කරගත්තා නම් ඒක පාවිච්චි කරලා අන්න අර peeli පහේ ඇත්ත తත්වේ හොයාගන්න පුළුවන්. එහෙනම් පිම්බීම හැකිලිම කියන එක ප්‍රතික්ෂේප කරන්න ඕන භාවනාවක් නෙවෙයි. ඒක ක්‍රමයක්. දැන් රේරුකාණ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොතේ එහෙම මේක තියෙන මේක බුරුම ක්‍රමයක් කියලා පැහැදිලිවම තියෙනවා මේක ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමය පටහැනි එකක් නෙවෙයි. ඒකින්ද ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ත්‍රිපිටක ධර්මයේ තියෙන ආකාරයට අපි හදාarලා බලනකොට මේක පියවර හතරකින් වර්ධනය කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට හේතු සහගතව අපි ඒක සාකච්ඡා කරා. ඉතින් ඒ ටික ආය ගවේෂණය කරනකොට මේ අතන්ට හොයාගන්න පුළුවන් වෙයි. ඒ කාරණා හතර මොනවද කියලා. ඒකෙන් පළවෙනියෙන්ම අපිට එන අදහස තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියලා. ඕක තමයි පිම්බීම හැකිලිම් ආදිය එක එක ක්‍රම තිබුණාට ඒවා ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. නමුත් ආනාපාන සතිය එයෙන් අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක සාකච්ඡා කරගන්න වෙනවා. ඊළඟට මගෙන් අහන ප්‍රශ්නේ තමයි වැඩිපුර වැඩිපුර දෙනෙක් අහන ඒ ඒ පියවරට යෑමේදී මෙහෙම මේවත් අහන මම ඒවා නම් අර ධර්ම දේශනාවේදීම කිව්වා මොනවද මේ වම් නහය දැනෙනවා දකුණු නහය දැනෙන්නේ නේද? එතකොට ගන්නකොට එක විදිහකට දැනෙන්නේ හෙලනකොට එක විදිහකට දැනෙන්නේ ඒවා ඉතින් අරමුණු කරන්න අවශ්‍යක නෙවෙයි ඒවා එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙම නෙවෙයි වැදගත් ප්‍රශ්නයක් තියෙන ඔය ප්‍රශ්න අතරේ පළවෙනි පියවරෙන් දෙවෙනි පියවරටත් නැත්නම් පළවෙනි පියවරේ කොච්චර වෙලා ඉන්න ඕනේද? දෙවෙනි පියවරේ කොච්චර වෙලා ඉන්න ඕනේද? තුන්වෙනි පියවරේ කොච්චර වෙලා ඉන්න ඕනේද? හතරවෙනි පියවරේ කොච්චර වෙලා ඉන්න ඕනද කියලා. ওই ප්‍රශ්නෙට මම හුඟක් වෙලාවට උත්තරයක් දෙනවා ලිඳක් කපන එකක් ගැන කියලා. ලිඳක් කොච්චර වෙලා කපන්න ඕනද? නේද? වතුර එනකම්ම කපන්න ඕනේ. නේද? කොච්චර ප්‍රමාණයක් කපන්න ඕනද? වතුර එනකම්ම කපන්න ඕන. ඒ වගේ මේ එක එක පියවරේදී අපේ මානසික වෙනස්කම් වගේක් තියෙනවා. ආන්ගේ වෙනස්කම් ඇති වෙන තුරු මේක කරන්න ඕනේ. හරි? පළවෙනි පියවරේදී මොකද්ද දේශනාවේ තියෙන්නේ අපි ඒකත් එක්කම පොඩ්ඩක් පැහැදිලි කරගමු එතකොට ප්‍රශ්නේ විසඳෙනවා සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ අවශ්‍ය අයට හොයාගෙන අහන්න පුළුවන් පළවෙනි පියවරේදී මොකද්ද අපේ හිත එකඟ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට දුන්න උපක්‍රමය මේ හුස්ම දැනි දැනි ගන්න දැනි දැනි හෙලන්න සිහියෙන් ගන්න සිහියෙන් හෙලන්න කියලා එතකොට දැන් දැනි දැනි ගන්නවා දැනි දැනි හෙලනවා කියන්නේ සිහියෙන් තමයි ඉන්නේ. හරි ඒකේ ආයෙ කිසිම කාරණාවක් නැහැ. සිහියෙන් තමයි ඉන්නේ. දැන් අපි දන්නවා අපේ ඇසිපිය දැනෙන්නේ නම් එතන සිහිය තියෙන්න ඕනේ. නේද දැන් මේ වෙලාවේ ඇසිපිය දැනෙන්නේ නැහනේ මම දැන් කියනකොට දැනෙනවා අවධානය යොමුනොත් තමයි දැනෙන්නේ එහෙනම් අපේ නාසික ඒ ඒ වැඩියෙන් දැනෙන තැන තමයි හුස්ම සම්පූර්ණ හුස්මේ වැඩියෙන් දැනෙන තමයි තන තමයි හුඟක් අයට නාසිකාව අග කොටස. අග කියන්නේ අන්තිම කොටස නෙවෙයි. ඒ ප්‍රදේශයේ මේ උඩ තල්ලයි ඒ හරිය ප්‍රදේශයේ තමයි දැනෙන්නේ. අන්න ඒ දැනෙන කොටසේ ගන්නකොට හෙලනකොට කොහේ හරි මාත්‍රිය තැනක හිත පිහිටවාගෙන කොහේ හරි තැනක තේරෙන කොටසක අන්න ඒ ටිකේ හිත තියාගෙන ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා කියලා අපි පළවෙනි පියවර කියලා දුන්නේ. එතකොට අන්න ඒ විදිහට වැඩි වාර ගාණක් Tamanට හිත කොහේවත් යන්නේ නැතුව මේ දැනීම තුල බලන්න මේ දැනීම තුල ඉන්නකොට පින්නන්නේ අපි අත්දකිනවා මට වෙන මොන හරි මතක් වෙනකොට මේ දැනීම නැති කියලා යනවා. හොඳට අත්දැක හැකි එක. ඒක අත්දැක දැක අත්දැක දැක Taman ඒ දැනීම තුලම ඉන්නවා. දැනීම තුලම ඉන්නවා. දැනීම තුලම ඉන්නවා. හරි. ඉතින් ඒක ලොකු පුහුණුවක්. මොකද ඉන්න ගියාම මොකද වෙන්නේ කියලා බැලුවද? මොකද වෙන්නේ? මෙයා මෙතන ඉඳිලා පැත්තක තියලා රවුම් ගහන්න යනවා. හිතුවක් ආර විදිහට රවුම් ගහන්න යනවා. කොහෙද යන්නේ? පරණ රූප, පරණ සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕවා තමයි ගිහින් ඉන්නේ. නේද? බලල්ලු වගේ. ඇයි? ලෑග්ග තැනමයි ළඟින් හදන්නේ. ඈ බලල් පැටියක් දැකලා තියෙනවද? අද අද පුටුවගෙන ඉඳියාවන හෙටත් කොහෙද? එතනමයි නේද? ඒ වගේ මේ හිතත් පරණ ලෑග්ග තැන්වලම ළඟින් හදනවා. ඒකින්ද අපිට මුකුත් කරගන්න බෑ. ඉතින් මේක පුරුදු කරන්න ඕන. මේක පුරුදු කර කර ඔන්න පළවෙනි පියවර Tamanට තේරෙන්න ඕන දැන් වැඩිපුර වාර ගාණක් මගේ හිත පිටට යන්නේ නෑ කියලා ආන් එහෙම තේරෙනවා. අඩුම ගානේ 100 80ක්වත් පිට යන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ එක ගානට මේක තුල වැඩිපුර වාර ගානක් රැඳි රැඳි ඉන්න පුළුවන් කියලා තේරෙනකොට. හිත විසිරෙන්නේ නැහැ කියලා තේරෙනකොටයි දෙවෙනි පියවරට යන්නේ. දෙවෙනි පියවර දිග හුස්මක් කෙටි හුස්මක් ගැන විමසීම. හරිද? ඉතින් මේකෙදි ගොඩක් අය තියෙන ප්‍රශ්නේ ඇයි මේක කියලා. හරිද? ඒක නම් අහලා වෙලා තිබ්බේ නැහැ හැබැයි. ඇයි මේක කියලා. මට නම් තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. ඇයි මේක? ඒ දවස්වල මේක කරද්දී. නිකම් බොරුවට මොකටද මේ දිග කොට බල බල ඉන්නේ? නේද? එහෙම ප්‍රශ්නයක් නම් කවුරුවත් මගෙන් අහලා ඇහුවේ නැහැ. ඇයි ඉතින් අපි හොයන්නෙත් නැහැ. කවුරු හරි මොන හරි කිව්වොත් ඇයි මේක කියලා හොයන්නේ නැහැ. බෞද්ධයත් ඔය විදිහට අපි අර කට්ටියට තියෙන ආදරේට කියන්නේ මොනවද කියන ඔක්කොම හරි කියලා හිතාගෙන පන්නගෙන යනවා ඕන එකක් පිටිපස්සේ නේද? කාගේවත් හිතරි දෙයිද කියලාද මන් දන්නේ නැහැ. ගහකින් මොන හරි එකක් මතු වුණා කිව්වොත් එහෙත් යනවා හැම වෙලේම යනවා. කවුරු හරි කිව්වොත් එහේ මම බ්‍රහ්ම ලෝකෙන් කමටහන් කියනවා කියලා අම්මේ එහෙමද ඉඳින්න අපි එන්නම්. නේද බ්‍රහ්ම ලෝකයෙන් කමඨහන් ගෙනාවා හරිද මට මහා බ්‍රහ්මයා ඇවිල්ලා කමඨහන් දීලා යන්නේ කියලා කිව්වොත් උන් යනවා එතකොට කඩාගෙන බිඳගෙන යනවා ඉතින් එහෙම නැතුව විමසන්න ඕනේ එහෙම කළ හැකිද නේද එහෙම විය හැකිද කෙනෙකුට කියලා ඉතින් ඒ විමසන ඇත්තෝ මේක ඇයි කියලා විමසපුවාම කාරණාව හම්බෙනවා අපේ හිත නොසන්සුන් වෙනකොට හුස්ම කොටයි නේද සංසුන් වෙනකොට හුස්ම දිගයි අත්දැකලා තියෙනවා තරහ යනකොට එහෙම කොහොමද හුස්ම නේද මේකෙන් මේකෙන් මේකෙන් හුස්ම ගන්න තරහ ගියාම එහෙම එතකොට එනම් නොසන්සුන් වෙනකොට කොටයි හුස්ම. වේගෙන් වේගෙන් වේගෙන් හුස්ම වැටෙනවා. භාවනාවක් කරගෙන යනකොට අපේ හිත යම් ශාන්ත භාවයකට එනකොට මොකද වෙන්නේ? එක ගානකට එනවා. එක ගානකට ආවා කියලා මම දැනගන්නේ කොහොමද? දැන් මගේ හුස්ම දිගත් නෑ, කොටත් නෑ. ඒවා හොයාගන්න බෑ. අය පුදුම වැඩක් ඒක නේද? කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නිකන් දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න කරලා කියලා මම හැමදාම කිව්වා. දෙවැනි පියවරේ වැඩි දෙනෙක් ඉන්න ඕක අත්දකපු අය. ලොකු පිරිසක් ඉන්නවා. ඊළඟට අන්න ඒ ගානටපත් වුනහම මං සුදුසුකම් ලබනවා තුන්වෙනි පියවරට. ඒ කියන්නේ ඒ වෙනකම්ම හිමින් සැරේ කරගෙන යන්න ඕන. ඊළඟට ඔන්න තුන්වෙනි පියවර කියන්නේ සබ්බකාය පරිසංවේදී කියන්නේ සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් හුස්ම ගන්නවා සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් හුස්ම හෙළනවා සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් හුස්ම ගන්නවා සම්පූර්ණ හුස්ම අත්දැකීමෙන් හුස්ම හෙළනවා කියන එකයි. එතකොට අපිට පුළුවන් දැත්තටම සම්පූර්ණ හුස්ම අත්දකින්න. මේ බලන්නකො. දැනෙන්නේ වෙන්නේ පපුවත් එක්කම දැනෙනවා. මස් පිඩුත් එක්කම දැනෙනවා. හැම හුස්මක් එක්කම පපුවේ මස් පිඩු, බඩේ පිම්බීම හැකිලිම, නාසිකාවාග, උගුර ඔක්කොම දැනෙනවා. ඉතින් කොහොම මන් දැනි දැනි ගන්නවා දැන්. ඔක්කොම දැනි දැනි ගන්නවා කියලා මෙහෙම ගන්නවා. ඕන් නහය අගට හිත යොමු වෙනකොට බඩ දැනෙන්නේ නැහැ ටිකක් වෙලා. බඩට හිත යොමු කරොත් පපුව දැනෙන්නේ නැහැ. ওই කොටස් ඔක්කොම එකවර දැනෙන්නේ. මම මොකද්ද මේකට කිව්ව උදාහරණේ වාහනයක් එලවන්න කවදාකවත් එලවපු නැති කෙනෙක් දානවා. පුරුදු කරන වෙලාවේ. සුක්කාන මල්ලගෙන ගෙලින් අරයි යන්න කිව්වම අරයි යනවා. අර ජියර් එකක් මාරු කරන්න කිව්ව ගමන් සුක්කාන වෙන පැත්තක් අරගෙනවා. නේද? ඈ මේක වගේ වෙන පැති වල යන්නේ. අවධානය එකට විතරයි. හැබැයි පුරුදුනහම කොහොමද? මෙන්න අර ඔක්කොම වැඩ ටික කරනවා කාත් එක්ක හරි කතා කර කර. එහෙනම් අපි දැනගන්නවා ටික ටික ටික ටික ටික ටික පුරුදු කරොත් මුළු හුස්මම එකවර අත්දකින්න ගානට මේ හිතපත් කරන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? අර නාසිකාව අග දැනි දැනි හිටිය කෙනා දිග කෙටි ගැන ඒ නාසිකාව අගම හිත තියාගෙන කටයුතු කරපු කෙනා මොකද කරන්නේ? ටික ටික ටික ටික මේක වර්ධනය කරන්න පටන් ගන්නවා. නාසිකාව අග දැනි දැනි හිටියා දැන් ඔන්න පපු ප්‍රදේශයේ කොහේ හරි වෙන තැනක් දැනෙනවා නම් දැන් දෙක දෙක දැන් දෙකම දැනි දැනි ගන්න උත්සාහ කරනවා. ඒ දෙකම ප්‍රකට වුණාට පස්සේ තව තැනක් දැනි දැනි ගන්න උත්සාහ කරනවා. ඒ තුනම ප්‍රකට වුණාට පස්සේ තව තැනක් දැනි දැනි ගන්න අර තුනම එක දිගට දැනෙන්න පටන් ගන්නවා. හතරම එක දිගට ওই විදිහට ක්‍රමානුකූලව අපේ අවධානය මේකට වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් යොමු කරොත් අන්තිමට මොනවා වේද? ටික ටික හිමින් හිමින් සම්පූර්ණ අවධානය යොමු කරොත් ඔන්න යාට මේක සම්පූර්ණ හුස්ම අත්දකින්න පුළුවන් වෙනවා. වෙනදා වගේ නෙවෙයි ලොකුවට ඒක දැනෙනවා. හැම ගන්න හුස්මකම හැම වෙලෙම ලොකු පිම්බීමක් ලොකු හැකිලීමක් Tamanට වෙනදා දැනෙච්ච නැති ප්‍රමාණයක දැනීමක් එකවර දැනගන්න පුළුවන්. ඒ වෙලාවට හිතෙනවා මං කවදාකවත් හුස්ම ගන්න අපේ මේ වෙනකම් මම මෙහෙම එකක් මෙතන තිබ්බා කියලා දන්නේවත් නැහැ නේ. ඉතින් අත්දකින්න ඔය ශරීරයේ අපිට නොදැනෙන දේවල්. ඇත්තටම හිතන්නකෝ පොඩ්ඩක්. ශරීරයේ ඔක්කොම අපිට දැනෙනවද දන්නේ නැහැ. එක තැනක් දැනෙනකොට තව තැනක් දැනෙන්නේ නැහැ. නේද? තව තැනක් දැනෙනකොට තව තැනක් දැනෙන්නේ නැහැ. එහෙමයි මේ ශරීරයේ හැටි. මේ බලන්න මේ වෙලාවේ. ඔන්න මං කියන ඇසිපිය හෙලන තැනට හිත යොමු කරන්න. දැන් ඔන්න අපිට හොඳ දැන් ඔක්කොටම ඇසිපිය හෙලනවා දැනෙනව නේද? ඔය ඇසිපිය හෙලනවා දැනන වෙලාවේ ඔය ඉඳගෙන ඉන්න කොට්ටෙට මේ ශරීරය තද වෙලා ඉන්නව දැනුණාද? ආ දැන් ඔන්න හිත යනවා මෙන්න දැන් ටිකක් රත් වෙලා වගේ ඉඳන් ඉන්න තැනට. එතෙන්ට හිත යවලා ඔන්න දැන් මේ රත් වෙලා වගේ දැනෙනකොට ඇසිපිය හෙලන එක දැනෙනවද? නෑ අමතක වෙලා ඒක නේද? ඔය දෙක ගැනම දැනෙනකොට හුස්ම දැනුණාද? ආ දැන් කියනකොට මොකද වෙන්නේ? ආ හුස්ම දැනෙනවා. එහෙනම් මේකේ තැන් තැන් වලට පැන පැන පැන පැන දැනෙන එකක් මේ තියෙන්නේ. ඉතින් අර විදිහට පුරුදු පුහුණු කරපුවාම මොකද වෙන්නේ මේ සම්පූර්ණ හුස්ම එකවර දැනෙන ගන්නට පුරුදු කරන්න පුළුවන්. මොකද හිත වේගවත් හුස්මට වැඩිය ඒකින්ද මේක චිත් චිත් පේලියකින් මේක මට දැනෙනවා. හරි. ඒක හිතකින් නෙවෙයි. අන්න ඒ ගන්නට ආපුවාම මේ ආනාපාන භාවනාවේ උඩුකය ඍජුව කරගෙන ආපු හින්දාත් ඔය දිග කෙටි භාවය එක ගාන වෙලා තිබ්බ හින්දාත් මේ සම්පූර්ණ හුස්ම අත්දකින්න ගන්නට ආපුවාම එක හුස්මක් අරගෙන ඊළඟ හුස්ම හෙලනකොට දැනෙච්ච විදිහත් ඊළඟ හුස්ම අරගෙන ඊළඟ ආය හෙලනකොට දැනෙච්ච විදිහත් අරගෙන හෙලනකොට දැනෙච්ච හැම වාරයක්ම දැනෙන්නේ එකම විදිහට හරිද එකම විදිහට ආන්ගේ එකම විදිහට දැනීමමයි අපිට දැන් මේ බලන්න පින්නත් මේ වෙලාවෙම හරිද මම මේ අතන මේක පැහැදිලි කරනවා ඒ කියන්නේ මේක සම්පූර්ණ කයේ දැනීමක්ද නැද්ද කයේ ඇතිවෙන දැනීමක් කයේ ඇතිවෙන දැනීමක් ඇහෙන් ගන්න අරමුණක් වෙනත් ඉන්ද්‍රියකින් ගන්න පුළුවන්ද ඒ අරමුණ? මං අම්මව අම්මගේ රූපය ඇහෙන් දැක්කා. හරිද? ඒ අරමුණ ගන්න පුළුවන් තව එක ඉන්ද්‍රියයි මට තියෙන්නේ. මොකද්ද? මනේන්ද්‍රිය. කනෙන් බෑ ඒක ගන්න. නාහෙන් බෑ නේද? මට අඹ සුවඳ කියනකොට දැන් අඹ සුවඳ නැති වුණාට අඹ සුවඳ අරමුණු වෙනවද නැද්ද? එහෙනම් ඒක කොහෙන්ද ගන්නෙ? මනසෙන්. නේද? කයෙන් ගන්න අරමුණක් ආනාපානය මේ සම්පූර්ණ එක. දැන් මේක සම්පූර්ණ එකාකාරීවම දැනෙන එකක් මට. හරිද? අපි පොඩ්ඩක් මේ වැඩේ කරලා බලමු මාත් එක්කම එකතු වෙලා මේක තේරුම් ගන්න හොඳ වැඩක් අපි කරේ නෑ. හරිද? මෙන්න මේ තමන්ගේ අත අරගෙන ආනාපාන සති නෙවෙයි අත අරගෙන එකම ගානට මෙන්න මෙහෙම පොඩ්ඩක් පිරිමදින්න ඇඟිල්ලකින් එකම ගානට පිරිමදින්න හැබැයි මෙහෙම තැන් තැන් වල එකවරකට තද කරන්නේ හැරෙන්නේ නැතුව එකම ගානට මෙහෙම උඩට පල්ලෙහාට යවනවා අපි මේ ඇඟිල්ල. මේ මේ මං කරනවා වගේ එකම ගානට මෙහෙම යවන්න මේ ඇඟිල්ල. හොඳට දැන් හීරෙනව නේද? හීරෙනව දැනෙනව නේද? ඔක දහසරයක් විතර ඔහොම කරන්න. දැන් හීරෙන විදිහක් මට මතකයි. නේද? දැනෙනව නේද? දැන් අපිට මේ දැනෙන්නේ කොහෙටද? කයට. නේද? හොඳට දැනෙනවා දැන්. ආ. දැන් හිමින් ඇඟිල්ල අහකට ගන්න. දැනිච්ච හැටි මතකද බලන්න? දැනිච්ච විදිහ මතකද? මතකද? මතකයි. ආන් ඒ මොන අරමුණද? මේ මෙතනින් එකාකාරී හින්දා නේද? මේක තැන් තැන් වල මෙහෙම නෑ නෑ නෑ නෑ නෑ නෑ කරුණා නම් එහෙම දැනෙන්නේ නෑ. නේද? එතකොට එක එක විදිහනේ. එකම විදිහට දැනෙච්ච හින්දා එකම විදිහට දැනෙච්ච හින්දා නේද? මේක අහකට ගත්තත් මට ඒක මතකයි. තේරුණාද? නේද? මේක අහකට ගත්තත් මතකයි. ආන් දැනෙච්ච දේ මතකයි. හරි. එහෙනම් ඒ මොන අරමුණද? මනෝ අරමුණයි. මේ දැවුනේ මොන අරමුණක්ද? කයෙන් ගන්න අරමුණයි. කයෙන් ගන්න අරමුණ මනෝ අරමුණ වෙන්න නම් ඒක ඒකාකාරී දැනීම වෙන්න ඕන දිග එකක් නා. තේරෙනවද? අන්න ඒ වගේ මේ මුළු හුස්මම තුන්වෙනි පියවරදී අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒකටම හිත යොදාගෙන යොදාගෙන යොදාගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට මුළු හුස්මම දැනෙන්න පටන් ගන්නවා. හරිද? ඒක දැනෙනවා. ඒක එකාකාරී. ඇයි එකාකාරී කියන්නේ? ඕක වෙනස් වෙන්නේ මොන මොන සාධක මතද? දැන් මම මෙහෙම හුස්ම ගන්න කෙනා මෙන්න මෙහෙම ඇද වුණොත් දැනීම වෙනස් වෙනවා. නේද? කොයි පැත්තට හරි ඇද වුණොත්. නිදාගත්තොත් දැනීම වෙනස් වෙනවා. ඊළඟට දිග හුස්මක් ගන්නකොටයි කෙටි හුස්මක් ගන්නකොටයි දැනීම වෙනස් වෙනවා. දැන් දිග හුස්මයි කෙටි හුස්මයි එක ගන්නට ඇවිල්ලා. හරි? ඊළඟට උඩුකය ඍජුව තියාගන්න ඕනේ කියලා භාවනාවේ මුලදීම අපිට උපදෙස් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. උජුං කායම් පනිදාය. දැන් එහෙනම් හරි නේද? එහෙනම් තුන්වෙනි පියවර සම්පූර්ණ කරපු කෙනෙකුට මුළු හුස්මම දැනි දැනි ගන්න කෙනෙකුට මේ දැනීමේ වෙනසක් වෙන්නේ නැහැ. එයා බොහෝ වාර ගාණක් මේක අත්දකිනවා. මේ සම්පූර්ණ දැනීම අත්දකිනවා. අත්දැකලා බලන්න ඉතින් මං කියන හින්දා. හරිද? මේක ක්‍රමානුකූලව පළවෙනි පියවරේ ඉඳන් කරගෙන ගියොත් මේක අත්දැක ගන්න පුළුවන්. අන්න එහෙම අත්දැක්කහම මොකද වෙන්නේ? එයාට ටික වෙලාවකින් භාවනාව නැවැත්තුවත් අර දැනෙච්ච විදිහ මතකේ මනසින් ගන්න. මට මෙහෙමනේ දැවුනේ කියලා මතක් කරන්න අන්න ඒ මනෝ අරමුණ හැදෙන තුරු මොකද කරන්න ඕන? තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න ඕනේ. මනෝ අරමුණ හැදෙන තුරු තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න ඕනේ. හරි? තුන්වෙනි පියවර සම්පූර්ණ වුණා කියන්නේ එයාට දැනෙන්න ඕනේ මට ආය මේ හුස්මේ වෙන දැනෙන තැනක් නොදැනෙන තැනක් නෑ අර දෙවෙනි පියවරෙන් පස්සේ මොකද කරේ නාසිකාවාගේ ඉඳලා ඔන්න තව තැනක් දැනෙනවද බැලුවා. ඒ දෙකම එකට කරගෙන තව තැනක් දැනෙනවද බැලුවා. ඒ තුනම එකතු කරගෙන තව තැනක් දැනෙනවද බැලුවා. එහෙම එහෙම එහෙම කර කර කර කර මේක එකතු කරගත්තා. නේද? දැන් එයාට මුළු හුස්මම ලොකු පිම්බීමක් ලොකු හැකිලීමක් විදිහට දැනෙනවා. අන්න ඒ එකම දෙයකට එකම දෙයකට අරමුණු කරනකොට පින්නත් නේ අපි මොකක් හරි එකක්. හරිද? අපේ හිත හරි වැඩ තමයි කරන්නේ. විතක්ක කියන චෛතසිකයේ හැටි තමයි මතක් කරන්නකො. කවුරු හරි හොඳ නරක වැඩක් කරනවා අපිට. ඕන් නැති කතා කියනවා මොනවා හරි මොනවා හරි කියලා. දැන් ඒ වගේ අපි ඒක මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙයා මට මෙහෙම කිව්වනේ මෙහෙම කිව්වනේ කියලා. ටික ටික වෙලාවකින් මොකද වෙන්නේ? මතක් වෙන්නේ මොකද්ද? ඒක මතක් වෙන්න පටන් ගන්නවද නැද්ද? වාහනයක් ගන්න ඕන කියලා හිතනවා. ඒ කාලේට මෙන්න මේ જાති වාහනයක් තමයි මං ගන්න ඕන කියලා හිතනවා. පාරේ යනකම් පේන්නේ මොනවද? මෙතර කාල හරියට ඒවා තිබ්බේ නෑ වගේ. දැන් ඒ જાති වාහනමයි පේන්නේ. නේද? ඉතින් ඒ එහෙම තමයි. ඒ මොකද අපේ හිතට හැම වෙලෙම අරමුණ තමයි නගන්නේ. දැන් අර සම්පූර්ණ අරමුණ කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? අනිත් අත් කකුල් ඔක්කොම දැනෙන්නේ නැතුව යනවා ටික ටික. අන්තිමට මේ හිත ඒකෙම ඒකෙම ඒකෙම ඇදෙන ගතියක් තියෙනවා. ඒක මේකම සම්පූර්ණ වෙනකොට අපි යම් ප්‍රමාණයකින් මතක් කරත් දැනෙන්නේ නැති ගන්නට එනවා. මොකද ඒකට අවශ්‍ය කරන චිත්ත පේලියක් අරමුණු කරන හිත විතරයි චිත්ත පේලියක් එන්නේ නැහැ. ඒකින්ද මේක සම්පූර්ණයෙන් දැනෙන්නේ. ලොකු දැනීමක් ඇති වෙන්නේ නැහැ. නිකන් හරියට මේ අතන්ට මතක ඇතිනේ කාගේ හරි දත් ගැලෙවුවා නම් මොකද වෙන්නේ? හිරිවැටුවානේ. හිරිවැටරපුවාම ගලවනවා දැනෙනවද නැද්ද? දැනෙනවා හරි දෙන්නේ දැනෙනවා දෙන්නේ නැහැ. දත ඉගිල්ලලා යනවා දැනෙනවා. හැබැයි හරි දෙන්නේ අන්න ඒ වගේ නිකන් මේ පොඩි දැනීමක්. අනිත් තැන්වල. මේක ප්‍රකටව දැනෙනවා. ඉතින් මේවා දැනෙන්නේ නැතුව ගිහිල්ලා මේක ප්‍රකටව දැනෙන. අරවත් ඉතින් මට අරමුණු කරොත් සමහර අයට ඒක අරමුණු වෙන්නෙම නැහැ. අරමුණු කරත් දැනෙන්නේ නැහැ. ආන් ඒ වෙලාව වෙනකොට පින්නත් නේ පුදුම පුදුම සිතක් පහළ වෙනවා. කරලා බලන්න කියලා කියන්නේ. හරි. මං කියනවට පිළිගන්න එපා කරලා බලන්න. මොකද්ද පහළ වෙන්නේ? දැන් දැන් මට මෙහෙම ඉන්නකොට මං ඉස්සෙල්ලා කිව්වා නේද? හුස්මට හිත ගන්නකොට ඇසි පිහෙලනවා දැනෙන්නේ නැහැ. කකුලට හිත ගන්නකොට ওই දෙකම දැනෙන්නේ නැහැ. තව තැනක් මතක් කරනකොට තව තැනක් දැනෙන්නේ නැහැ. එතකොට අපි මේ මුළු ශරීරයම කියලා දැනෙන්නේ වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් මේ හිත මං කකුලට යොමු කරනකොට කකුල දැනෙනවා. අතට යොමු කරනකොට අත දැනෙනවා. වේගෙන් යොමු කරනකොට මේ ඔක්කොම නිකන් එකවර වගේ දැනෙන හින්දා මම මගේ ශරීරය කියන්නේ මේ කොටස කියලා මට දැනෙනවා. කකුල් දෙක කපලා දැම්මොත් කකුල් දෙක කපලා දැම්මොත් ඉතිරි ටික තමයි දැනෙන්නේ. එහෙනම් මං කියන්නේ මගේ කෑලි දෙක කියලා දැන් කියන්නේ උඩ කෑල්ල විතරයි. අත් දෙක කපලා දැම්මොත් කොට කෑල්ලට තමයි මගේ කෑල්ල කියන්නේ. දැන් අනිත් එක මගේ වෙන්නේ නැහැ එතකොට නේද? කපලා දාපු එක ළඟින් තිබ්බත් මගේ වෙන්නේ නැහැ. නෑ ඒක මට අයිතියක් නෑ කියලා. අන්න ඒ වගේ මේ තුන්වෙනි පියවර සම්පූර්ණ කරන අයට දැනෙනවා මොකක්ද? හුස්මක් ඇත මෙහෙම කයක් නම් නැත. ඇයි අර මුළු හුස්ම කය ප්‍රකට වෙනවා අනිත් සම්පූර්ණ ශරීරේ කපලා දාලා වගේ ඉතින් ටික. හරිද? හුස්මක් ඇත හුස්මක් ඇත. ඒ කියන්නේ ඒක අවබෝධයක් එන්නේ. හරි? අවබෝධයක් එන්නේ නැතුව ඒක මේ නිකන් හුස්මක් නම් තියෙනවනේ දැන් මේ හොඳට කරපු එක්කෙනකින් ගියේ පෙර තමයි අහලා බැලුවා මම මුකුත් කියන්නේ නැතු මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ හුස්ම විතරයි ජීවිතය කියන්නේ මට දැනෙන්නේ මම කියලා දැනුනේ ඒ වෙලාවේ හුස්ම විතරයි හරිද මට හොඳටම තේරුණා මේ කය අක්‍රිය වැඩක් නැති මගේ වටේට තියෙන කයක් වගේ තේරුණා හරි ඒතර මගේ වටේට තියෙන කයක් වගේ තේරුණා ඒ කියන්නේ මගේ වටේට තියෙන මේ නිකම් බඩු වර්ගයක් වගේ හරියට නිකන් ඇත්තනේ ඉතින් මේ කය මොකුත් දන්නවද හොඳට විමසලා බැලුවොත් මේ කය මොනවද දන්නවද දැන් ඔය ඔළුව උඩ තියෙන කොණ්ඩේ දන්නවද අඩුම ගානේ තට්ටේ උඩ තියෙන්නේ කියලා? තට්ටේ දන්නවද උඩ කොණ්ඩේ තියෙනවා කියලා? මොකක්වත් දන්නේ නැහැ. මං අහවලා නියෝජනය කරමින් ඉන්නේ කියලා මේ හැම දන්නවද? මං අහවලාගේ හැම කියලා දන්නවද? මෙලොවම සතරක් දන්නේ නැහැ. නේද? එහෙනම් අන්න ඒ වගේ මේ කය තේරුම් ගන්න පුළුවන් අපිට මේ කය මේක වැඩක් නැති එකක්. මේක මෙන්න මේ වගේ කිසිම සත්ත්ව ජීව කියලා ගන්න බැරි නිස්සත්ත්ව නිජීව ස්වභාවයේ තියෙන කයක් කියලා තේරෙනවා. ඉතින් ඔන්න ඔතෙන් දැනගන් තුන්වෙනි පියවර තුන්වෙනි පියවරේදීම අපිට ලොකු අවබෝධයකට ඇති වෙනවා. ඒත් එක්කම අම්මා මතක් කරොත් මොකක් කියලාද මතක් වෙන්නේ? හොඳටම කරපු කෙනෙකුට. තුන්වෙනි පියවර සම්පූර්ණ කරපු කෙනෙකුට. අම්මා මතක් වුණොත් අම්මා කියන්නේ අර කුස්සියේ එහාට මෙහාට දුවන මේ නේද මැෂින් එකක් වගේ ඒක ඇතුලේ හුස්මක් තියෙනවා අම්මා කියලා එච්චරයි. හුස්ම කයක් තියෙනවා. ආන් ඒ කොටස තමයි අම්මා කියන්නේ. බලලෙක් හරි මතක් වුණොත් මොකද? ඒත් එහෙමයි. ඒ වගේ මේකේ සම්පූර්ණ වෙන්කිරීමක් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් එතෙන්ට ආපහු තමයි තුන්වෙනි පියවර ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි හතරවෙනි පියවරට යන්න ඕනේ. ඉතින් මේක ඉතාලා පැහැදිලිව කරන්න පුළුවන් මම හිතන්නේ ලොකු කාලයක් ගත්ත අපි මේකට මේ ප්‍රශ්නෙට. නමුත් කමන්නේ ඒක යම්කිසි පැහැදිලි කිරීමක් වුණ හින්දා. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි මම ආනාපාන සතිය කරන්න යෑමේදී නාසිකාව අග ගැන අවධානය යොමු කරගෙන ඉන්නකොටම මගේ මුළු කයම සංසිඳෙනවා. හරිද? එකපාරට වෙන අරමුණකට යන්නේ නැහැ. හුස්ම යන්තම් දැනෙනවා. මුළු කයම කයම නිකන් හිරිවැටිලා වාගේ කයම නිකන් දැනෙන්නේ නැති කය අරමුණු වෙන්නේ නැතුව කය සංසිඳිලා අන්න අර අරමුණේ විතරක් හිත තියෙනවා. දැන් මම මොකද කරන්නේ? කය සංසිඳීම දක්ෂකමක්ද නැද්ද? දක්ෂකම නේද? හරියට නිකන් ලොරියක් ගත්ත කෙනෙක් වගේ. මම ඇයි එහෙම කියන්නේ දැන් නිකන් ඉන්න මනුස්ස හැමෝටම ලොරියක් ගන්න බෑනේ. එහෙනම් ලොරියක් ගත්ත එක දක්ෂකමක්ද නැද්ද? දක්ෂකමක්. හරිද? කවුරු හරි ලොරියක් ගත්ත නම් ඒක දක්ෂකමක්. දැන් මෙයා මේ ලොරිය අරන් නිකන් යනවා. එහාට මෙහාට එහාට මෙහාට ලොරිය අරන් නිකන් ගියොත් වැඩක් තියනවද? ආ නෑ. එහෙනම් ලොරිය අරන් යන්න ඕන මොනවා කරගෙනද? බඩු පටවගෙන යන්න ඕනේ. නේද? නැත්තම් ලොරිය වැඩක් වෙන්නේ නෑ. ඒක බඩු පටව ගන්න ඕනේ. ආන් අය කය සංසිඳව ගත්ත කෙනා බඩු පටවගෙන නෑ. ඇයි ආනාපාන අරමුණ හිතට අරගන්නේ නැතුවයි කය සංසිඳවගෙන තියෙන්නේ. ඇයි මම ඉස්සෙල්ලා කිව්වනේ අරමුණ ගැන නේද? අරමුණ හදාගෙන ඉන්න ඕනේ. එහෙනම් ඊට කලින් කය සංසිඳෙනවා නම් මොකද කරන්න ඕන? දැන් හුස්ම දැනෙන්නේ නැහැ. මං කිව්වොත් දැන් අවධානය යොමු කරන්න කියලා දැනනවද නැද්ද? Tamanට මේ භාවනාවේ ලොකු පුහුණුවක් තියෙනවා අපිට. ඒ තමයි අදාළ වෙලාව වෙනතුරු සිහියෙන්ම කරන්න ඕනේ. වීරියෙන්ම කරන්න ඕනේ. තුන්වෙනි පියවර සම්පූර්ණයෙන් දැනෙන තුරු මොකද කරන්න ඕනේ? කය සංසිඳෙන්න දෙන්නේ නැතුව නැවත අරමුණු කරනවා. නැවත අරමුණු කරනවා. නැවත අරමුණු කරනවා. අරමුණු කරනකොට ආය දැනෙන්න පටන් ගන්නවා හොඳට. එහෙම කර කර කර කර කර කර කර කර මට ආය මේ හුස්මේ දැනෙන්න තරක් නෑ වෙනත් දැනෙන්න වෙනත් නොදැනෙන තැනක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙන තුරුම මොකද කරන්නේ තමන් ප්‍රබලව මේක මෙනෙහි කරනවා හරිද ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ එතකොට තමයි මනෝ අරමුණ හොඳට හැදෙන්නේ තේරෙනවද එතකොට අන්න සංසිඳෙන්න දෙන්නේ නැතුව කරගන්න ඕන. සංසිඳෙන්න දෙනවා නම් සංසිඳෙන්න යනවා නම් මොකද කරන්න ඕන? ආය ආරමුණු කරනවා. ආය ආරමුණු කරනවා. ආය ආරමුණු කරනවා. එහෙම පුළුවන්. ආන් එහෙම කරොත් තමයි මනෝ ආරමුණ හැදුනට පස්සේ ඉස්සරහට ගිහිල්ලා විදර්ශනා කරන්න එකක් තියෙන්නේ. නැත්නම් ආනාපාන සතිය කරන බොහෝ අය අපෙන් අහනවා මගේ කය නම් සංසිඳනවා ආනාපානය පටන් ගන්නකොටම දැන් මම මොකද කරන්නේ? එක්කෙනෙක් මගෙන් අහනවා මම අවුරුදු 1986 ඉඳන් මං ආනාපානය කරනවා. මං හද මොකද වෙලා තියෙන්නේ? දැන් මට යම් කිසි සංවරකමක් තියෙනවා. වෙනදා වගේ මං කලබල නෑ. හරිද? මේකත් එක්ක මට ඇති වෙන හැඟීමුත් එක්ක මම යම් ආකාරයක පිළිවෙලකට ඉන්නවා. නමුත් හැබැයි මට ඉතින් එතනින් එහාට ගිය කිසි විශේෂත්වයක් නෑ. අන්න ඇයි ඒ? ලොරිය තියෙනවා. ඉතින් ලොරිය තියෙනකොට හොඳයිනේ. ඒකේ වටිනාකම තියෙනවානේ. නේ? බඩු පටව ගන්න ඕනේ. එහෙනම් කය සංසිඳෙන්න නොදී තුන්වෙනි පියවර ප්‍රබල ඉතා ප්‍රබල තත්යකට පත් කරගන්න ඕනේ. එහෙම පත් කරගත්තට පස්සේ තමයි අපි හතරවෙනි පියවරට හතරවෙනි පියවරට යන්නේ. ඒක අනිවාර්ය කොට කරන්න ඕන දෙයක්. ඊළඟට හරියට අහන වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. ආමඳුරනේ ආනාපාන සතිය කියන්නේ බොහෝ දෙනා කියනවා මේක මේක නෙවෙයි ආනාපාන සතිය කියන්නේ මේක නිකන් ඕලාරික වැඩක් නැති එකක් කියලා මේකෙන් ප්‍රයෝජනයක් නැතය කුසල් අදිනවා අකුසල් අතහරිනවා කුසල් අදිනවා අකුසල් අතහරිනවා කුසල් අදිනවා අකුසල් එළියට දානවා කුසල් උඩට ගන්නවා අකුසල් පල්ලෙහාට දානවා ඒක නම් ආනාපානය කියන්නේ ඉතින් කරන්න මොනවද කුසල් පාණාති පාතා වේරමණී දැන් අදින්න උඩට නේද පාණඝාතයේ යෙදීම අකුසල ඒක එළියට දාන්න ඕනේ හුස්මත් එක්ක හැබැයි එහෙම එළියට දාන්නේ බලාගෙන මොකද ඒක අපිට ආපහු ආවොත් එහෙම වෙන කෙනෙකුට යයි ඉතින් ඒකින්ද ඔන්න ඔහම එකක් ඒක නිෂ්ඵල ප්‍රශ්නයක්. නමුත් මම ඒක කියන්න ඕනේ නැහැ කියලා හිතුවා. හරි. එතකොට මේ විදිහට ආනාපාන සතිය ඉදිරියට ගත්තොත් ඊළඟට ගොඩක්ම දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි මේක විදර්ශනාවට හරවන්නේ කොහොමද? මේකෙන් විදර්ශනාවකට හරවන්නේ කොහොමද? දැනටමත් විදර්ශනාවක් වෙලාද නැද්ද? විශේෂ දැනීමක් ඇවිල්ලාද නැද්ද? විශේෂ දැනීමක් ඇවිල්ලා. දැන් තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්ත අය පින්නත් මොකද කරන්න ඕනේ? කය සංසිඳවන්න ඕන ඔන්න දැන්. අර කලින් සංසිඳෙන්න හදපු කය යන්තම් සැහැල්ලු හැඟීමක් ඇති කරගත්ත ගමන් සාන්ත හැඟීමක් ඇති කරගත්ත ගමන් දැන් සම්පූර්ණ කය සංසිඳිලා යනවා. කලින් දුන්නේ නැහනේ මම වැඩේ. ඇයි දැන් දැන් බඩු පටව ගත්තනේ මම. මොකද? දැන් අර මනෝ අරමුණ හැදිලා. ඇයි ඒකාකාරීව මේක හොඳට අත්දැකලා මනෝ අරමුණ හැදිලා. දැන් මමය, මගේය, මගේ ආත්මය ආදි වශයෙන් දැනෙන ඔක්කොම මොකක් ගැනද? හුස්ම ටික ගැන තමයි දැන් තණ්හාව උපදිලා තින්නේ. මේ කය නිකන් වටේ යොතලා තියෙන මේ රෙදි කෑලි වගේක් වගේ එල්ලන් යන බෑග් එකක් වගේ අදහසක් තියෙන. දැන් මේක වැඩක් නැහැ. මේක මට මට සිහිය ඉපදුනා කියලා කියනවා. මම මෙච්චර කාල අසිහියෙන් හිටියා මේ මුළු කයම මගේ කය කියලා. දැන් මට තේරෙනවා මේකෙන් කොටසයි මගේ අනිත් ටික හරියට නිකන් නිස්සත්ත්ව නිජීව කොටසක්. හැබැයි මේ කෑල්ල නම් ඉතින් මගේ තමයි කියලා. හරි. දැන් මොකද කරන්නේ? සම්පූර්ණ කය දැනීම අයින් වෙන විදිහට සාන්ත හැඟීමක් ඇති කරගන්නකොට අර හුස්මේ දැනීම ලොකුවට දැනෙච්ච හුස්මේ දැනීම මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඒක නැත්තටම නැතිලා යනවා. දැන් ඕලාරික කායික දැනීමක් ඇත්තේ ඇත්තේ නැහැ. හරිද? නමුත් ආනාපාන අරමුණේ නැද්ද? මොකක්ද අරමුණේ පාර? මනසින් ගන්න අරමුණයි. මේ මනෝ අරමුණත් එක්ක හරි ටිකක් අත්දකින්න පුළුවන්. දැන් ඔන්න මට කය දැනෙනවා. හරිද? කය දැනවත් එක මට දැන් මනසිනුත් මේක දැනෙනවා එකවර. ඔන්න මේක සංසිඳන සංසිඳගෙන යනකොට ඔන්න ටිකක් වෙලා මනෝ අරමුණට චුට්ට චුට්ට වැඩියෙන් එනවා ආය කය දැනෙන්න පටන් ගන්නවා. මේ දෙක හරි සමපාතයි. හරි. මනෝ අරමුණ ටිකක් වෙලා දැනෙනවා ඒකත් එක්ක කය භාගයක් විතර කය දැනෙනවා ආය කය කයේ දැනීම වර්ධනය වෙනවා ආය ටික ටික ටික ටික මනෝ අරමුණු පැත්තට යනවා මෙහෙම මෙහෙම මෙහෙම ගිහිල්ලා මොකද වෙන්නේ අද මේ මේ මේ වෙලාව හරියට නිකන් මේ මෝය කටක් වගේ විටක මෝය කටේ කරදිය විටක මිරිදිය විටක මිශ්‍ර වෙලා තියෙන්නේ අන්න එහෙම ඒ වගේ දැන් අපේ දැනීම් දෙකක් අරමුණු දෙකක් තියෙනවා. අරමුණු ගැනීම, හිත අරමුණු ගැනීම දෙකක්. එකක් තමයි අර දැනිච්ච මනෝ අරමුණම ගැනීම. අනිත් එක තමයි කයේ දැනීම. මේ දෙකම නිකන් මිශ්‍ර වෙලා වගේ නේද? ටිකක් වෙලා මේක දැනෙනවා, ටිකක් වෙලා මේක මේක දැනෙනවා, අරක දැනෙන්නේ නැතුව යනවා. දැන් මේ අන්න එහෙම මිශ්‍ර වෙච්ච වෙලාවක් තිබිලා අපේ අරමුණ මනෝ අරමුණට ගැනීම හින්දා කය සංසිඳවා ගැනීමේ හැකියාව. අය සංසිඳවා ගැනීම හැකියාව වැඩිපුර තියෙන කාටද? සීලවන්තව, ගුණවන්තව ජීවත් වෙච්ච අයට. ඉන්ද්‍රිය සංවරයෙන් ජීවත් වෙච්ච අයට ගොඩක් වැඩි. හරිද? ඉතින් මේ එහෙම අයට මේක ඉක්මනට සංසිඳවා ගන්න පුළුවන්. අන්තිම ප්‍රතිඵලය මොකද්ද මෙයාට? මනෝවරමුණු විතර ඉතුරු වෙනවා. කයේ හුස්ම කයත් සංසිඳිලා මනෝවරමුණු විතර ඉතුරු වෙනවා. මනෝවරමුණු විතර ඉතුරු වෙනවා. අන්තිමට මොකද වෙන්නේ? ඒ අරමුණේ යාට ඕනෑ වෙලාවක් ඉන්න පුළුවන්කම කයට හුස්මක් අරගෙන ආපහු හෙල්ලනකොට ගියේ ඒ සම්පූර්ණ දැනීමට තප්පර 6ක් ගියා නම් අරගෙන දානකොට අපි හිතන තප්පර 4ක් ගියා කියලා ඇත්තම කාලයක් නේද සාමාන්‍ය කාලයක් තප්පර 4ක් විතර තප්පර 4ක් විතර නේද අන්න අර මනෝවරමුණට පතර වෙලාවද යන්නේ මනසට අර දැනෙන එකටත් තප්පර 4ක්මයි යන්නේ තප්පර 4ක්මයි යන්නේ ඉතින් අන්න දැන් කය දැනෙන්නෙම නෑ පුදුමාකාර සෝදායක අවස්ථාවක් ඔය උදා වෙනවා කය දැනීම සම්පූර්ණයෙන් අයින් වෙලා අධ්‍යාපද්‍යයක්වත් ඇහෙන්නේ නැහැ. හැබැයි මනසින් අර අරමුණු සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් ගන්නවා. හරිද? අන්න දැන් හරි. හරිද? ඔන්න ඔතෙන්ට ආවට පස්සේ තමයි අපේ මේ විදර්ශනාව ආරම්භ වෙන්නේ. හරිද දැන් කොහොමද මේ විදර්ශනාව ආරම්භ වෙන්නේ ඔන්න ඕකේ දැන් අපි කතා කරන්නේ ඔන්න ඔය ඇතිවෙච්ච කයේ මම මේ අරමුණ ගත්තේ වේදනාව දැනීමකින්ද නැද්ද විඳීමකින්ද නැද්ද එයා කල්පනා කරනවා මෙනෙහි කරනවා මේක දැනි දැනීම මෙනෙහි කරනවා මේක දැනි දැනි මේ මනෝ අරමුණ ගැන මෙනෙහි කරනවා මේ මනෝ අරමුණ මේ නාම කොටසක් මට හැදුනේ විඳීම් වලින්මද නැද්ද ඇයි අර මේකත් විඳීමක් නේද මම අර කිව්වේ يعني කාය ස්පර්ශයකින් හැදුනේ නේද දැන් මම මේ විඳීම් ටික ඔක්කොම අත්දැක්කා නේද ආන්ගේ විඳීම් ටික අත්දැක්ක මේ ආනාපාන කය නැත්නම් මේ ශරීරයේ කොටස ඒ විඳීම් අත්දැක්කා බව දන්නවාද? නාසිකාවක දන්නවද මගේ හුලං ඇදලා ගියා කියලා? ශ්වාසනාලය කොටස දන්නවද මගේ මැදින් හුලං ගියා කියලා? වෙන හැල දන්නවද මං පිම්බුණා කියලා? නැහැ. බඩ දන්නවද මං ඇදුණා කියලා? පිම්බුණා කියලා, ඇකිලුණා කියලා දන්නවද? මොකවත් නැහැ. එහෙනම් මේකේ තියෙන මේ රූප කෑල්ල මොනවත්ම දන්නේ හරිද? එහෙනම් ඔක්කොම දැනගෙන තියෙන්නේ කවුද? සීත. දැන් එහෙනම් ආනාපානය ගැන දැන් අරමුණක් තියෙනවා. මම මම කියලා අරමුණක් තියෙනවා. මම කියන්නේ මේ කැලල, මගේ කියන්නේ මේ කැලල කියලා. එන්න ඒක හැදෙයිද මේ රූප කොටස නැතුව? රූප කොටස නැතුව හැදෙයිද? නෑ හැදෙන්නේ නෑ. එහෙනම් අන්න බලන්න මේ දෙක වෙනස් දෙකක්ද නැද්ද? ආනාපාන කය කියලා ගත්ත මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. එහෙනම් මොකක්ද වෙන්නේ? නාම රූප පරිච්ඡේදය. අන්න අර අල්ලගත් ආනාපාන කයේ නාම රූප පරිච්ඡේද කරගන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ අපි ඉස්සරහට දැන් දන්න ඇත්තෝ ඉන්නවා. නමුත් ඉදිරියට මේ දිට්ඨි විසුද්ධිය, සංකායතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ අපි ඉදිරි ධර්ම දේශනාවලදී ඔය ඔය අවස්ථා ටික විදර්ශකයා කොහොමද පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරනවා. නමුත් එතකොට දැන් අපි දන්නවා මේක මෙන්න මේ වගේ නාම රූප දෙක බෙදිලා පේන්න පටන් ගන්නවා. යාට පේන්න කියන්නේ ඇහැට පේනවා වගේ නෙවෙයි. එකට දැනිච්ච මේ ආනාපාන කය කොටස් දෙකක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. කොටස් දෙකක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට අන්න ඒ කොටස් දෙකක් විදිහට දැනෙන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඒ කියන්නේ නාම කොටස වෙනමයි, රූප කොටස වෙනමයි. නාම කොටස වෙනමයි, රූප කොටස වෙනමයි. හරි. එන්න එහෙම දැනෙන්න පටන් ගන්නකොට අපි කියනවා නාම රූප පරිච්ඡේදුනා කියලා. ඒ විතරක් නෙවෙයි යාට මේ ලෝකයේ තියෙන සියලු දේ අන්න ඒ විදිහටම පේන්න පටන් ගන්නවා. අනිත් හැම දෙයක්ම එහෙමයි. ඒ කියන්නේ අම්මාය, තාත්තාය, සහෝදරයය කියන ඔක්කොම මේ විදිහට පේන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට ඊළඟට මේ නාම කොටසේ, රූප කොටසේ බිඳි බිඳි යෑම නැත්තම් හැම වෙලෙම කැඩෙන බිඳෙන එකක් ඒක හැම වෙලෙම වෙනස් වෙන එකක් කියලා අත්දකින්න පුළුවන්. ඊළඟට ඒක ඇතිවීම නැති, ඒ කියන්නේ ඇතිවීම නැතිවීම. හැම වෙලෙම මේක මේක සිත් ගොඩාක්, මේක රූප ගොඩාක් කියලා. නේද? ඊට පස්සේ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා කියලා. ඊට පස්සේ ඒකේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය ඔක්කොම විදර්ශනා ටික මෙතෙන්ට පට ගන්න පුළුවන් ආනාපාන සතිය. ඒකින්ද අන්න එහෙම අපේ මේ ජීවිතය තේරුම් අරගන්න අපේ ආනාපානය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඕක විදර්ශනාවට නක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකම ඉස්සරහට කරන හැටි අපි දැන් නව මහා විදර්ශනාව ගැන කෙරෙන ධර්ම දේශනාවලදී මේක ඉතිරි ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැනටමත් අපි සමහර තැන්වලදී මේ පිළිබඳ මතක් කරලා තියෙනවා. ඒ නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ මේවට හේතු කොහොමද මේ කොහොමද මේ ආනාපානකය හැදුනේ? ඒක එකසිතකින්ද හැදුනේ? සිත් පේලියකින්ද හැදුනේ? කොහොමද මේ රූප කොටස හැදුනේ? මේක එකාකාරී රටාවකට ආවේ කොහොමද? හේතුත් එක්ක හොයා ගන්නවා. ඊළඟට මේ හැමතැනම ඉන්න මිනිස්සු කියන්නේ සම්පූර්ණ මේ නාම රූප කොටස් දෙකක් කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ සත්පුද්ගල සංඥා ඔක්කොම අයින් වෙලාම සිහිය උපදින ගතියක් තියෙනවා. මෙතන මේ තියෙන සිතුවිලි වල කවුරු හරි බැන්නත් ඒ කාලේ වෙනකොට සිතුවිලි මාලාවක් ඉපදුනේ. අය තමන් ප්‍රිය උපදවන ශරීර මෙලෝම සිහියක් නැහැ ඒවා ඒවා නිකම් මේ අජීවී වගේ ශරීර මේ ශරීර වල හැපි හැපි ඉඳලා මම මොනව කරන්නද මට අල්ලන්න බෑ මේවා මේවා මගේ වසඟයට ගන්න බෑ. හොඳට Tamanට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඊට පස්සේ එතනින් එහාට තියෙන විදර්ශනාව මේකට කරගෙන යන්න පුළුවන්. හුඟක් වෙලාවට ගුරු ඇසුරක් ඒ වෙලාවට අවශ්‍ය වෙනවා. එතර එහාට කරගෙන යද්දී ගුරු ඇසුරක අවශ්‍යතාවය තියෙන. ඉතින් මේක අපිට කරන්න පුළුවන් දෙයක් පින්නත් නේ බැරි දෙයක් නෙමෙයි. ඒකින්ද මෙන්න මේ පියවර ටික. තව බොහෝ ගැටලු සහගත තැන් තියෙනවා. ඒවා ගැන අපි ඉදිරියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මං හිතන්නේ ආනාපාන සතිය ගැන සම්පූර්ණ විග්‍රහයක් කරගන්න පුළුවන් වුණා ධර්ම දේශනාවේ. ගැටලුත් එක්ක ඉතින් හැම දිනාටම අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා. තමන්ගේ ජීවිතයත් ධර්මයේ තුල රුවාගෙන අන් අයටත් ධර්මය අවබෝධ කර දෙන්න වෙහෙස වෙන මේ පින්වත් අය තමන්ගේ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරවුවේ. ඉතින් මේ ඇත්තෝ හේතුවෙන් ධර්මය අහපු කොහේ තැනක කෙනෙක් සංවර වෙනවාද සංවර වෙන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට පින්නුල් පොතක් වගේ පින් වැඩෙනවා. ඉවැනි උතුම් පින්කමක් කරගත පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. මේ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති